ශ්‍රද්ධාවන්ත පින්වත්නි මෙම ධර්ම දේශනාව පව ආරම්භ ලබනවා නීතිගල විස්තරණ ආරම්භ වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ Thank you. භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කරණීය මත්ස කුසලේන යන්තං සංසං පදං අභිසමිච්ඡ සක්ඛෝ උදේසෝ දූතේ සිවචෝ තස්ස මුදුඛංකිමානි සංබුත්ත කෝසති බරෝචේ සම්පදිස්සෝ සකල්ලෞත බුද්ධි สังคุงริโยจนิกโกเจขัตตาดับโยสุเยตุอานันติโยจีตอนนี้ทุกดาวสมหาทางกระทรวงดาวสลายมีวาสิกาสมาธิสัมปันธ์กระดิ่งแต่ดาวสุดินดาเนี่ยมีที่กระตาประวัติศาสตร์นี้ดาวมีเสนาวัต අපේ ආධිකාරක දෙන්නේ දැන් ඉතිරි වෙලා තියෙනවා ඒ අනුව අපි මේ සතවාදී මේ කාලේ මේ ධර්ම දේශනාව සඳහා විශේෂයෙන්ම කියනවා මේ ධර්ම දේශනා මාලාව සඳහා මාතෘකා කරගන්න යෙදුනේ දැන් මේ ඉතිපත් කරගත්ත පාලි වාග්මාලාවෙන් සඳහන් වෙන බොහෝ දෙනා කර්මීය මත කර්මීය මිත්‍ර සූත්‍රය වශයෙන් හඳුන්වන ඒ සූත්‍ර කොටසයි. අපි ජීවතාවෙන් මේකට මුල කිරීම ආරම්භය ලැබුවා. ඊගල් මතක් කරගත්තා මේ සූත්‍ර කොටස අදාන් වෙන්නේ සූත්‍රක නිකාය. සූත්‍රක නිකායේ සූත්‍ර නිකායේ තියෙන ස්ථානත්ම ගැඹුරු සූත්‍ර අදාන් කොටහක්. එනිසා මේ සූත්‍රය ලංකාවාදී ථේරවාදී රටවල් වල ඉතාම ජනප්‍රිය බොහෝ දෙනා දන්නා සූත්‍රයක් බවට පත් වුණාට ඒකේ වටිනාකම නම් කිසිදෙයක්ම අඩුවක් නෑ. හොඳ ප්‍රතිපදාවක්. භාවනා ප්‍රතිපදාවක් දක්වන ඒ විතරක් නෙවෙයි ඉදිරියදා ජීවිතයට අවශ්‍ය කරන්නා වූ බොහෝ දෙනා මේ ශ්‍රේෂ්ඨය පුරතලයට අඳුන්වන මෙත්ත ශ්‍රේෂ්ඨ කියන මෛත්‍රී සංකල්පයක් මේ ශ්‍රේෂ්ඨයෙන් හදාගන්න. මේ ශ්‍රේෂ්ඨයට අතුවාව සපයන සුත්‍ර විපාකයේ මෙත්ත ශ්‍රේෂ්ඨ වර්ණනාශිල තමයි මෛත්‍රී සූත්‍ර වර්ණනාශිල තමයි මේක අතුවාව සපයලා තියෙන්නේ. නමුත් මේ සූත්‍රය මේ කියන උපනිපාතයට අරන් වීමත් කුසක නිකායට අඩංගු වීමත් අනුව පේනවා බොහෝමත්ම ගැඹුරක් තියෙනවා. ඒ නිසා මේ පළවෙනිම පාඩේ කරණීයම් අත්ත කුසලේන කියන. කරණීය මත්ත කුසලේන කියලා එක පාලි සංගියක් නිසා මකාරාදේශයක් සිද්ධ වෙනවා. ඒ නිසා මෙත්ත සූත්‍ර කියන නමට ඉලියක් උතර ලැබේ. අතරම සූත්‍රයේ ශරීරයේ කතා ශරීරයට බැලලා බලනකොට මෛත්‍රීට අදාළ කොටස් ප්‍රාශ්‍යයෙන් සංග්‍රහ වෙනවා. නමුත් ඒකේ සම්පූර්ණයෙන්ම මෛත්‍රී භාවනාවක් කියලා සමතයතන පර කරලා පවතිනා වූ මේ ලෝකාකල්පිත වඩා ගැඹුරක් වඩා අතුලාන්තයක් නම් සූත්‍රේ පවතී. ඒක නිසා අපි ගිය පාර මතක් කරගත්තත් නැවතත් අලුත් කර ගැනීම පොත් තව ගැඹුරට යාමේ සදාතින් මේ මුලින්ම පාළි කොටස් ටික ඉදිරිපත් කරගත්තොත් කරණීයන් අත්ත කුසලයේ අත්ත කුසලය කරන්නට ඉති අත්ත කුසලයේ කියන එක අත්ත දක්ෂ අර්ථයේ ස්ටෝක්ස් අර්ථ කියන කොට ගන්නවා ආත්ම කියන පදයක් ගන්නවා මෙතන සාමාන්‍ය අර්ථය අර්ථ ශාස්ත්‍රය කියලා සෝමහාර ලාවත ඉන්දියානු තරණ ශාස්ත්‍රය ඇටියට අර්ථ ශාස්ත්‍රය කියන ඥානය ලෝදීම එතකොට අර්ථ දත්ත අර්ථයේ ආත්මයේ අර්ථය හපයාගෙන අර්ථ කුසලයේ කියලා කියනවා තමා වෙන්නේ කළ යුතු උතුම්ම දේ කරන එක. මේකට තවත් ලක්ෂණ පදයක් සිදු කරනවා සදත්ත කියන. සත් අත්තු. ඉතින් මේක තේරුම් ගැනීමම මේ වගේ මේ භාවනා මධ්‍යස්ථානයකට කොටු වෙච්ච පරමාර්ථ පිළිබඳව පැහැෙන වගකීමකින් කටයුතු කරන සිද්ධකට යම් ප්‍රමාණයකට පුළුවන් වෙන්න පුළුවන් වුණාට සාමාන්‍ය ලෝකේ බැලුවොත් නම් තාමත් දුෂ්කර කුච්චි හිත වෙන්නේ මේ අත්ත කුසලයේ කියන්නේ මොකක්ද නැත්නම් අත්ත දත්ත කියන්නේ මොකක්ද සදත්ත කියන්නේ මොකක්ද මේකට අනිකුත් ලෝකයේ පහළ වූ සාතුන් වහන්සේලාට බලනකොට සාරවත්යන් වහන්සේට වාක් වචන පාවිච්චි කරන විදිහුණා මේ අත්ත දත්තය අත්ත කුසලය කියන එක අර්ථකථනය සාරවත්යන් වහන්සේ කාන්තේන්න තමන් මිනිස්සේ බව මුලමදාවේ තියෙන සෝමි ස්ථානෙම කියලා අපි කුණ්ණවා කරලා පෙන්නවා බැලු බැලමට තියෙනවා. යන්න ආකාරයකට අද මේ බෞද්ධයයි කියලා ගන්න සමහර පිටක් කරුවචන් වහන්සේ මේ මනුස්සත්වයේ ඉක්මවලා ගිය ගුණ විදියකට එහෙම නැත්නම් දේවස්ථාරූඪ වීමකට එහෙම ලෝකයා පිළිගන්නා තැනට කරුවචන් වහන්සේ ලකුණු කිව්වා නම් උන්වහන්සේ මේ දෙන්න ආගෙන අත්කුසලයේ කියන වචනේ ප්‍රායෝගිකව හානි වෙන්නේ. ඒ මොකද බුදුහානාසේ දේශනා කරපු එක මෙලොව නෙමෙයි පරලොවයි දෙවියන්ටයි මේ පෞකත් මනුෂ්‍යයන් නෙමෙයි ආදී වශයෙන් දැන් තමයි මේ ධර්මයේ විශාල පිළියක් ඇතිලා අමාරයි. මේ ගෞතම සීසම්බුද්ධ ශාසනයේ ඒ අටයුතු කරගන්න දැන් බැරි කියන තැනට යනකම් ඒක මුල් බැහැගෙන තියෙනවා. එහෙම දෙයක් නොවීම පිණිස මේ අපේ සුනිවිද වාසනාවකෝ සර්වඥන් වහන්සේගේ සර්වඥතා ඥානීය විදිහට උන්වහන්සේ පැහැදිලි ලක්ෂණ කියලා කියනවා බෑවා අත්ත කුසලයේ කියලා කියන්නේ සර්වඥතාවස මේකයි. ඒක බොහෝම අමාරුයි. අර්ථ වශයෙන් තේරුම් ගන්නත් ප්‍රතිපදාවක් වශයෙන් ක්‍රියාවක් නම් වන්නත් ඒ වගේම ප්‍රතිපදාව වශයෙන් ක්‍රියාවක් නම් වල ප්‍රතිඵල නෙලා ගන්න තමයි. ඒක පිළිබඳව නම් ඒ විස්තර භාවයේ පිළිබඳව නම් කිසිම කනක වාදයක් නැහැ. දරුවසන් වහන්සේ පවා දේශනා කළේ දුෂ්කරයි. නමුත් මේ කළ හැකි බවට ලෝකයේ අධික නිවනාවේ නමතු එකම සාස්තුන් වහන්සේ පරිවර්තන. අනිකුත් සෑම සාස්තුවරු මේ වගේ අත්ත් කුසලයක් ගැන කතා කරලා කියන නමුත් සාක්ෂාත් කරන්න පුළුවන් බව මෙලොවදීම සාක්ෂාත් කරන්න පුළුවන් බව බොහෝමත්ම මේ බෑගින් ගන්න කන්න පස්පස්වලයි. කොහොමද ඉතින් මේක සම්පූර්ණ වලකීම සාද බලධාරී විද්‍යාන් වහන්සේට නැත්නම් නෞකාර විද්‍යාන් වහන්සේට ඒකෝ ශක්තියට මූල ශක්තියට පාවා දීලා ඒ ශක්තියේ නිර්මාණයක් වන මිනිස්යාට කවම කවදාකවත් තමන්ගේ ගැලවීමක් තමන්ගේ අවබෝධයක් තමන්ගේ අත්කුසලයක් ඉතන්නේ එක දෙවියන් වහන්සේට කරන නිස්සාරාවක් එවැනි කෙනෙක් දෙවියන් වහන්සේ දීපිට මරන්නවත් මේ සරණ කරන මේ මනුෂ්‍යත්වයේ ජීවිත භාගයේ මනුෂ්‍යත්වයේ තියෙන මේ පරම උත්කෘෂ්ඨභාවය සම්පූර්ණයෙන්ම අන්න බාලකටලයි ඒ ආගම් තමයි. හැබැයි දෙවිඳන් සම්පේනේ උදාහරණයක් වඩා මහා කරුණාවකින් මහා අන්තම්පාවකින් කටයුතු කරන බවක් පේනවා. නමුත් අර මූලික මිනිස්යාගේ හැකියාව කුළු ගන්නවා. වචනයක් කතා කරන්න බැරි තරම යනකම් මේ සෑම ආගමක්ම නෛර්යානික භාවිත කරනවා. අන්න ඉවැනි ලෝකෙක එහෙම නැත්නම් ඉවැනි දෙයක් ශ්‍රේෂ්ඨයි වශයෙන් බුදයි දිව්‍යමයයි අපිට කරගන්න බෑයි ඒකට වන්දින්න ඕනේ ඒක ශ්‍රද්ධාවන්ත වෙන්න ඕනේ යාඥා කරන්න ඕනේ එහෙම එහෙම කියනවා සබන්ත ඕනේ කියන යම් ප්‍රමාණික ආගමික ධාර්මික පිළිදීමක් අයිස විද්‍යාවේ සර්වඥාන්සේ පහළ වෙලා ඉන් කුසල ගාවිසි කුසලේ නම් කියන කියනක ඔයාගෙන යනකොට ඔන්නෝ කියන දෙවියන් වහන්සේට කටපාඩම් කරන බොහෝ ඇත්ත වර්ණයන් වහන්සේ දීලාල්ම නැත්නම් ඉස්සත් පස්සේ කලින්ම උන්වහන්සේට විශාල දායකයන් ලබා දෙනි ඒත් අන්තිහක්‍යවන් දෙන්නේ අවසන් කර තේන්නා ලබා මේක මේවයි මේවයි මේ කාලේ මිනිස්සු කරන්න පුළුවන් දේවල් ඔබ ඒ අතින් හරින කෙනියක් ගන්න හරි වාසනාවක් දවෝ බලන්න මේ හත්වෙනි මේ නැත්නම් අත්නමාපත් පිළි හත්වෙනි නමාපත් තවත්යක් යාලියන් ඕස් අෂ්ඨසමාකත්. මේක මේ මනුෂ්‍යයන් කරන්න පුළුවන් දේවල් නෙවෙයි ඉස්සින්නාගලක් කරන්න පුළුවන් දේවල්. බ්‍රහ්මත්වයේ තමයි මේ අවධානය දෙලවර ඔබටත් ඒක කරන්න පුළුවන් කියන ඥානලා එදා ලෝකයේ මේ බුද්ධ මේ ආගමික මෙවීම තිබෙනවා. කර්යඥාන්සේ ඒ සම්පූර්ණ කීර්තියක් වතුන් ලබලා ඉන්දියාවේ සම්පූර්ණ සිතක් ප්‍රදායකට කටයුතු කරලා ඒ කියන්නේ සිස්නම ඔයා දෙකට දාගෙන රාජසත්කාර දෙකට දාන කරන්න කියලා බුදුරජාණන්ගේ ආරාධනාව ඒකෙන් නික්ම ගියේ අවදාකත් විරත් දාකටලක් නෙවෙයි. දැනලා ආව පොතේ හොඳ හේතු කාරණා දැක්ුවා. මම යන්නේ සීක්ෂණ බලයි. මට තාම මේ කුසලයේ ඉන්න හම් වෙලා නැහැ. ඒ නිසා ඔබ දෙමන්න මම ලොකු දැනමක් දෙන ශක්තියක් දුන්නා. සාමාන්‍ය ගණන මිනිස්සුන් අතර අපි සමාපatti ලබන්න පුළුවන් බවට ඥාන ස්ථාපනය පුළුවන් බව තේරෙනවා නමුත් මම මේක සන්තෝෂයි. ඒ නිසා මට යන්නේ. ඉතින් අර ඇත්තෝ ඒ පාන්තිනේ මේකින් කුසල ගමේ කියන වචනේටවත් ගරු කරලා මේ ධාතුයන් වහන්සේගේ ඥාන විශ්ලේෂණය කිරීමක් කඩාගප්පකාරී විදිහට කරන්නේ. මේ විදිහේ භගවතුන් වහන්සේ තමන්වාසේගේ සාර්වඥතා ඥානයේ කොච්චර මනුෂ්‍ය වර්ගයා වෙන්නේ මානව පරිණාම වෙන්නේ කොච්චර සතුටුනාද කියනවා. උන්වහන්සේ පුදුමාකාර උනන්දුවක් දක්වා මේක තව මේ ලෝකෙ එක්කෙන කොටවක් අවබෝධ කරවලා දෙන්න ඕනේ කියන එක පුදුමාකාර විශ්වදම්පේ කල්පනා කරනවා තමයි. කල්පනා කරලා බලලා මුලින්ම ආපු ආකල්පයෙන් කරන්න බෑ. මේ තරවටම ලෝකයා අත්කුසලයේ කියන පාදාගෙන ඉන්නේ. සදත්ත කියන එක පාදාගෙන ඉන්නේ. අර්ථ ගත්තන් කියන පාදාලන කියන බණ කියන බණ අපිට පාදාල අපිට කවදා හෝ මේ අත්දැකීම් කියන්නේ මේකය සත්‍යය කියන්නේ මේකය අර්ථ ගත්තේ මේකේ කියන තේරිච්ච දවස ඉඳලා ධර්මයේ මේ කාන්තේන හැබෑන හැබෑගෙන තා මේ පුද්ගලයන් මේ අධිචීතේ ලබන දාන අපිත් මොකක්ද ඒකට අත්කුසලී කියලා කියනවා. අපිත් මොකක්ද ඒකට සදාත්ත කියලා කියනවා. අපිත් මොකක්ද ඒකට අත්දත්ත කියලා කියනවා. ඒක තේරුම් ගන්න අපි නවතනාක සාකච්ඡා කරන්නේ නවතනාක බණ අහන්නේ නවතනාක වර්තමානයේ ඒක පාස්සන් උත්සාහ කරන්නේ ඒ නිසා සර්වඥාන්සේ එහෙම උත්සාහ කරන්නේ නැත්නම් රහසේ අන්තරස්තු වෙනවා කියන්නේ එන්න උත්තරය කරන්නේ. නවත නවතත් මේ අත්දත්ත හොයාගැනීම සඳහා අරණියන් අර්ථ කුසලයේ කියන අර්ථ කුසලයේ කිසිම සඳහා නොපිටාකාවති අර්ථයේ තේරුම ගැනීම ධාතුනි ප්‍රතිපදාව නාකනා දිගට යාමට කලේ උත්සාහය අප්‍රමාදී ප්‍රමාද වෙන්න එපා මොකද ඒ පරිසදාසලයේ කෙනෙකුආවල කෙනෙකුආකට ධනකට දාතාවල් සුපත් කරන සාකච්ඡා කරා සම්බන්ධ වෙනවා ඒ මේක ධනපති කියන අෂ්ටවර්ගී කියලා වෙනමම වර්ග. ඔක්කොමයි. ඉතින් බෑරම ගාතාවල් මේ මරණීය අර්ථ කුසලයෙන් කියන කොටස් නැත්නම් අර්ථදක්ෂ කියන පදේ පදේක පදස්ස කියන පදේක අපි ලක්ෂණ විස්තර කරමු. මේ පරිවර්තන සඳහන් කරනවා චිකරාණි අතාදු මේ අතාද අතාදි නොවේ නරක වැලකට භූමිය. ඒක තමයි අත්තනෝ අහිතාන්ත තමන්ට අහිත කරවලකට සාධිනේ උකරා කරන්නේ නමුත් යන්තේ හිතාන්ත සාධිවිච කන්තේ පරම්පුප්ප තමන්ට හිතවන්නා වූ සාධියයි සම්මිතවන්නා වූ වැඩක් කරන ස්ථාර්ථනිසා ඉතින් අපි මේ කියන්නේ කියොත් පහසු හොයන්නේ කියොත් අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ අසාදුම් අධිෂ අසාදි වූ අධිෂ වූ තරම් විජේ ග්‍රහන්තරට ඒකියට පහසුවට දැනගෙන වැඩි කරනවා එහෙම වුණා නිදහසට කරුණු කියනවා නැත්නම් හදලා කියනවා කියලා බලලා බලන්න ඕක තමයි විජේ ග්‍රහන්තරම තමයි කරන්නේ අපි නිවිතින් පහසුවට ගොඩාක් දේවල් අනුකරණය කරනවා අත්කරන දීලා අර සර්වඥාන්ත කීකේ අපි ගෙන නැවත සංසාරවත් කරනවා. ඊට පස්සේ කුරුතර අපේලාති ගරක කරගත්තට පස්සේ ඉතිරි කතමදේ. මම කියන්නේ මෙන්න මේ අර්ථය. අර්ථයෙන් කියන්නේ මේකෙන් කියන්නේ කාරණා කාරණා කියන්නේ. කාරණා ඇත්ත. නැත්තම් අදලක් එනිසා මේ වැඩි කියන්නේ මානසික විද්‍යාව කියන විෂය මම කතා කරලා හදාගුවා. මේ විදිහේ වෙනම විෂයක් හේතු ධර්මයක්. තමන්ට ඕන විචයක් කරනවා. කරලා විතර අමුවට හේතුවක්. දරුවන්ට හේතුවක්. ශිෂ්‍යයන්ට හේතුවක්. උසාවියට හේතුවක්. ඒවට වෙනම ඒ හේතුවක් කියන මේ කිසිම සංකල්පයක් බලාගෙන. ඒකම නම් කියන්නේ. නමුත් අත්පොතේ මේක මත වෙයිද? පදත්තේ මේක මත වෙයිද? අත්පදත්තේ මේක මත වෙයිද කියලා බලනකොට නැත්නම් සර්වසන්දාන ඥාන සර්වසන්නාස ලෝක ඥාන කරත් බලනකොට මිනිමින් බලන වෙලාවට මේ අවම කරදා සමාජයකට තේරුම් ගන්න අමාරුයි පුළුවන් නම් වෙනවා නම් සංනිකර සුදුසු මට්ටමේ සිදුවෙන්න ඉඩතියි ඒකත් ආත්මන්තා කරන මනසට යා සර්වඥාන්සේ කියන කදාහනවන ධර්මයේ කියන අදහනවනම් සංඥාවිදින් කියක් අදහනවා නම් Tamange සිත් කීයේ කියක් අදහනවා නම් ඒ සිත්ලට තේරෙන කරුවක් ගන්න කීයක් අදහනවා මේ නිසා භාවනාවක් සංකීර්ණයක් විශේෂම විපස්සනා භාවනාවට දෙන්න ඇත්තෝ මේ අනිකුත් වැඩ කරන්නේ කියලා මේකට හේතු බලන්න. උදකල්ප කරගෙන මේ කරන්නේ වාල් තමයි අපි කරන්නේ මේකට කරන්නේ මිනිස්සුලා ඉපදුනා නම් අපි බටේ කොමි හදුනා නම් අපේ ශරීරේ කාමී හදුනා නම් අපේ ශරීරේ මානී හදුනා නම් අපේ ශරීරේ මෛත්‍රී දේවනි හදුනා නම් අපේ ශරීරේ ඒකේ පයබලු ඒකේ කොටේ බෑයි කියන මොනම සාස්ත්‍රීය වංජනමක්වත් සම්මාදමක්වත් පරිශීලන නිත්‍යයි අපි පිළිගන්නවා කර්ම දෘෂ්ටියයි කියලා තමයි ගැලවෙන්නේ තමයි ඒක රාජ්‍ය වංශයව සාක්ෂි වෙන්නේ නැහැ කර්මවල මඟ දක්වන. ඒ නිසා අපි මේක නායකනාට පිළිපදන්නේ එකක් විදේශ කිරීමේ අපි ඒක සාකච්ඡා කරන්න ඕන හැමදාම බලන්න වෙන ප්‍රශ්න කරන්න ඕන කියන්නේ වෙන ඒක නම් කිසිය. ඒ මේ ප්‍රතිපදාව කියන්නේ ප්‍රඥානවාදී අපතේ ඉතරෝම බලමිනකොට දුරේ වෙනකොට පිටේට කරගෙන කරගෙන යනකොට යම් ක්‍රමයකට මේ අත්දැකීම් තේරෙන්න පටන් ගන්නවා. අවඥානවාදී අනනවාදී ආවයිතේ අවුරුදු 45ක්ම මේ අර්ථය කියලා දීලා පරිණත ආයේ මේ බංගාවන් තාන්නේ නැයි අයිබොක් නැත්තම් ආවජාති මේ වන්දනා කරන සුසුමාකාර විදිහ වල සම්පූර්ණ කරගත්ත මේ ඉතනන් වහන්සේ මුත්‍රිම සත්‍ය ජීවිතය ගත කරන්නේ අත්දැක්ක වෙනවා එන්න දීලා අවසාන මාසෙකට කලින් ආයතන කාර්යය මේක රැකෙන බෞද්ධ භාවනා මාර්ගයෙන් මගේ කය නැතින කෝගේ යටපත් කරන්නේ දැන් රෝගෝසෙල්ල ඉඩක් සමාපත්තිය සමාධිය නේ රෝග රෝග මතින් ඉන්න විනාශය ආයි සංස්කාර හරිදාලුසි නාපොලේ පහළවල ජීවිතෙන් ආදායක මිනිස්සු අද තමන්ගේ භාවනා කරන්නේ යෝගකින් ඕනම ක්‍රමයකට යොමුවෙන්න ගන්න. අවසනාදී මාත තුනකට කලින් ආයි සංස්කාර හරියන්නේ ඒ තමන්ගේ භාවනාව නැත්නම් චිත්ත ශක්තිය ප්‍රෝණයක්පත් වෙනවා. ඒවා ලෝකෙ හිඳුනවා. එන්න කාපලායි එන්න ආනන්ද ස්වාමීන් වහන්සේ මේ මාර්ගය කියන්නේ ආරාධනා කියන්නේ සර්වඥාන්ත ආස්වාස්කාරය හරිය මහ පොළොවේ හිඳිනවා කියන එක සාකච්ඡාවෙන් තේරුම් ගන්න හරියට මම ගන්නවා. ඊට කලින් ආරාධනා කරන්න බැරි ඉස්සෙල්ලා කොහොමද සර්වඥාන්ත ප්‍රකාශ කරා සංග්‍රහ කරනවා. මෙතනින් තුන් මාසෙදී පරිවර්තනාදී ආපස්සුවා. අන්න එදා තමයි කක්කිට හොඳටෝ රත් වෙන පටන් ගත්තේ බයිනිස් මරණාදාන. ආමංගල්‍යම් විචවාගෙන ඒ සමිති විචවාගෙන අන්කොම්සු විචවා බරට සාකච්ඡා දායක මේ ආමංගල්‍ය. විස්සක්කයි අපත් ඕකම ලෝක කොබහ. මොකද මේ අතරමැද එක ස්වාමීන් වහන්සේ නමක් තියා අනිත් අත්‍යපමණ ඕමෙන් ස්වාමීන් වහන්සේලා අතර මේ ස්වාමීන් වහන්සේ කල්පනා වුණා අවසනාසෙන් දැන් අවුරුදු මෙච්චර කාලෙ ප්‍රමාදිය අල්ලා ප්‍රමාදිය අල්ලා කියන සම්බන්ධය ක්‍රියාවෙන් පෙන්නන හදන ගන්න අපිට කියාල පස්සේ මේ සමන්ත සක්ෂිෂේ කියලා දකින්න පුළුවන් ඥානෙ වැහෙනවා මේ ලෝකීය නැතිනම් ඊට පස්සේ අන්ධ වෙනවා ඒ නිසා මම මේ මාත් යාත්ම කරලා වහාම සර්වඥාන්ගේ සාධන ආස්තිතු නැති අර කිසිම මේ සාකච්ඡා ගන්න සම්බන්ධ නෙවෙයි සුදුසු ආලකයන් වල මේ සත්‍ය කතාව පස්සේ කියන්නේ නැති මේ සාංශික ජීවිතේ මේ ගාන දවස් දෙක තුන හතර පහ භාවනා කරනකොට අර අනිත්‍ය සංවිධාන ශක්තිය ඇති කරගෙන ජයස සර්වඥාන්සේගේ මේ පරිනිර්වාණ උත්සවය ගැනීම ගැන කතා කරන්නේ නැත්නම් තේරුම් ගන්න නැත්නම් මේක දුක්ඛ වාසන කිසිම දෙයක් සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේ ඉතින් හඳ වෙනකන් පැත්තකට වෙලා ඉන්නවා මේ සමාජ ජීවත් ජීවිතේ ඉන්නේ. ඒ නිසා කියලා කල්පනා කරා මොන තරම් වෙනමක දුකේ. මේ සර්වඥාන්සේ ප්‍රකාශ කරලා කියනවා මාත්‍යමයි. වැඩේ ඊට පස්සේ කියනවා බාහනා කියලා මේ කිසි සාකච්ඡාවක් නෑ. අනිසරම කොලිසික තරහ කියන නැත්නම් පරිසරම ආත්ම ආත්මතාවකතාවකින් සංකල්පල කටයුතු. මේ වාසිය මොනවද දාන්නේ? ඒකට කටයුතු කරන මේ අර කතාකාරීට බොහෝ පොදු යුක්තෙන්ද මේක කොච්චර විසරණ බැරි වුණාද කියනවනේ. අව මානසික නැති වෙනවා කාණායි කියලා. මේක භාවය. දැන් ශරීරයේ රෝග ලක්ෂණ බොහෝම දැස් පහත්ලා තියෙන සර්වඥාන්සේ ළඟට චෝදනාවක් දෙනවා. අවුරුදු ස්වාමීන් වහන්සේ ගෝවාන්සේ ගෝලනමක් ඉන්නවා මොන්නම මේ සමාජ කටයුතු කොටත් ඉන්නේ අපි මෙච්චර මේ දුක් කියලා කනගාටුන ගෝවාන්සේ මේ කරන බලන්නේ කටයුතු කරද්දී ඉතින් සාකච්ඡා කරන සංකල්පතාවය කියන්නේ මේකත් සම්මතනක හොඳටම දන්නවා එකමයි ගෝලෙක ඉන්නේ නමුත් මේ ගෝවාන්තව කීයක් කොට කියලා චෝදනා කරනවා මේ සමාජ ජීවිතේ නෑ අභාගය ඉන්නේ සම්බාධන කටයුතු ඉන්නේ මේ සර්වඥාන්ගේ ස්වභාවය තමයි කවදාකවත් අනිවිසෝධන අනිවිසව අනිවි අකුසල් තමයි කරේලා. එනවා ඒක දුපාර්ථේම කරේ. දුපාර්ථේ තමයි අභිමුඛයේ තමයි ප්‍රශ්න කරන්නේ. ඒකෝදාල් ස්වාමීන් වහන්සේ කිව්ලා සර්වඥාන්ගේ කෝෂක පස්සේ කෝදරාශන පස්සේ තෝරනා කරන්නේ. ඒක ඒ පස්සේ තෝරනා කරනවා මේ විදිහට සර්වඥාන්ගේ දෝෂ බාහිර කොට දෝපාලක දේවා තුන්වන් තුනක් කරලා උන්වහන්සේම සීමිතේ දේශනා කරලා ධර්මාර්ථය බලන්නේ ඒ වෙනකොට කියන සංඥා සංවේදී ඉලවලා ඒ සතියේ පාරණාන්නේ සමාල්පදීසේ සංඝසතිය කතා කරන්නේ මේ කිසිම ඉවරක් මොනම දෙයක් කරන්නේ. කර්මව මහන්තෝ මෙහෙම චෝදනා කරන පිළිගන්න. එහෙමයි. අන්න මොකද කාරණේ. ඒකත් ඒ දැක්කම භාවනා කරන කෙනා යම් බන්නේ ඥානය කියන අවසන් ස්වාමීන් වහන්සේ කාල අදීවක් දෙන්න මේ උපදේශන ස්ථානත්ම සංවේදී ස්ථානත්ම ආසන්න උත්සන්න අවස්ථාවකම ධම්මාශි තුනකින් ධම්ම දෙන්න ගන්න මත ඉක්මන ධම්ම දෙන්න ගන්න කරි ඔබ වහන්සේ යම් අත්‍යයක් අත්පුරුෂයක් සලස්වා අපිට විභාවනා කළාද ඒක ඔබ වහන්සේලා විශ්වාසයෙන් සාක්ෂාත් කරගන්න ඕනේ කියලා ඒ නිසා මේ කීරම බාහිර කල්පනා කරලා මම නේද හදක් වෙන්නේ සත්‍යර්ථය අත්දැකීම්. කර්මයන් අත්පුසලේ තියෙනවා. සර්වඥාගේ ආස්වාස්වාස් කියන අත්දැකීම් බහුනාතින සාපේ. මේ අත්දැකීම් තමන්ගේ අත්යේ ආත්මයට අත්යේ සිද්ධ කරනදී මුකේ පහේ බාහිර නිසා ආන්ත. අත්දැකීම් කරත්තේ බහුනාති කරත්තේන බහුනා. පරහස්සේ බාහිර අර්ථ බොහෝ කීම නිසා අර්ථය හානි කරගන්නවා. අර්ථ දක්වන හානි කරගන්නවා. සුබත් කරත්තේ බෞනාසනාකේ යම් විදියකට අර්ථ දක්වන මදින්ඥාය සබත් පස්සෝතිය. අමංගේ අර්ථය අර්ථ කුසලයේ අභිඥාය විශිෂ්ට ඥානයෙන් දරනවා. සදත්තේ ඒ සදත්තේ බෞද්ධ පිළිපැදෙන්නේ අවසනාවේ තියෙන අවුල් කාර්යයෙන් කියනවා කියුවා සංඥාවන්තල ඉස්ලාමයේ සංඥා කටයුතු කටයුතු ගාවන් ඒකකින්වත් ඔය කියන අත්දැකීම් සිද්ධ වෙන්නේ. ඒකට එදා විචිනි දෙන්නයි ලෝකේ හරවතනාන්තේ මෙන්න හාමුදුරේ ඉපා. ආකන්නාන්දලා උත්තර නදීවත්තන් අතුරු. මේ කාණේ හාමුදුරන්ට අත්දැක කියන නම තමයි. අර්ථය දන්න. තම අර්ථය දන්නා වූ එකම කෙනා. මේ කොමාන්ඩ් එක ප්‍රමාණවත් වෙන සමාජීය වකන කාට නිදර්ශනයක් වශයෙන් තියාගන්න බලන්න මේ සර්වඥාදී කියන්නේ ධාතාවක් නේ ආනන්ද ගානන්ද කොමිටේ ආරම්භ කරා අලින් වැඩි සංඥානකට පිළිවත් කරලා අර අනිත් වගේම කුසලකාර සම්පතේ සතිය හත හත විවාතාවක් අනිත් ගන්න අත්දැකීම් අවදාහදාත යන්න විදිහකට සරුවචාන්ගේ වෙලාවේ අර ස්වාමීන් වහන්සේ ලෝකයක් කියවනම් මම නෙවෙයි කතා කරන්නේ මම මේ කියන බාන්න ගන්න ඒ නදී වලින් බලන්න තියෙනවා කල්පනා හදාගෙන ඉතිලා මොකක් වෙයිද සාස මොකක් වෙයිද මේ බහුජන මතේ මට කියන ලබනකම් ඒක නිසා අපි හිතන්න නරකයි එහෙම ඇවිල්ලා මේ සත්‍ය භාවනා අපි සුකෝදන ආන්න අපි තාස්සේ කියලා හදනතෝ මේ තරහට කියනවා නේ ඒක හේතුව ඉවරයි ඒ මොකද අනන්‍ය වැඩ ඉතරානි සුතරානි මේ අන අනේ අනත්ත අසාදු වැඩ කොහොම දීති කරන්නේ ඒක සංස්කරණලා ප්‍රාර්ථ කරන්න ඕනේ මේ කරන්න ඕනේ කිව්වහම රාණිය කියන ගඳ හරිය ගන්නවා වගේ තමන්ගේ බක්තිට හානිට දාන්න නැතුව කායයට දැන් වෙන ගඳ හරිය තියෙන විදිහට දීසි ඒකට හරියට වන්ති කියන හරියට සංවිධාන කියන ඒක තමයි පොදු සත්‍ය වචන දේශනා කරන සෑම සංදානයක් සමහරපත් මොනම සංවිධානයක් වුණත් මාරපත් එකම සංවිධාන තමයි Taman කර්මයේක එතකොටයි අසකුසලේ තේරෙන්නේ නැත්නම් තේරෙනවා තේරෙනවා ඒක විදිහට යනවා යනවා මේ වෙනි තමයි මේ වෙනි ජෝතික එකම වෙනි මාරපාක්ෂ නොවන උත්තර සාධි සමාජය තමයි පරිවර්තනයේ සාධක වෙනවා ඒක තමයි පරමාර්ථය. ඒක විදිහේ ලක්ෂ්‍ය ඒක තමයි ඒක. ධර්ම කොට ප්‍රාසත් ඒක. කනත්තේ සම්බන්ධලා ඒකෙන් ලෝකේ ආසංගා මේක අවම කවදාකවත් නැත්නම් අත්පුතුවන. අංගයන් මේක ලබන සෑම සාකච්ඡාවකදී ප්‍රධාන වශයෙන් මතක් කරන්න ඕනේ පොදු ගන්න දූෂිත තීන්දුව සර්වඥා කුඩා කණ්ඩායමක් තුනක් තමයි ගන්න අත්කුසේ හදා ගන්න. මේවයි පාලන්නේ බහුවන මතකයි. මේ වගේ මේ වගේ අවශ්‍යද දාර්ශනික අන්ත දාර්ශනික මේ ලෝකයේ කියන ප්‍රතිත්ව පිළිවිදී පිළිවිදී යන වෙන ඒකේ සංඝාත බලන්න. මේ ඔය කියන පිටාකාර මත කලින් අපි හරියට නැහැ. කොච්චර නම් අත්පොතේ බඩ යමනේ හිතලා තිබුණාද තමයි පරමාදර්ශයෙන් එවැනි අත්පොතේ කරන කෙනා සාක්ෂි වෙන්නේ. එවැනි අත්පොතේ කරන කෙනාට අවශ්‍යයක් තියෙනවා. එවැනි අත්පොතේ කරන කෙනාට බහියක් වෙන්නේ. නැසෙ කොච්චර වචන පාවිච්චි කරන්නේ. අනේ මේ ඒ විනාශකේ ආරදාස් ධර්මස්කන්ධේ ඕක මත කරගන්න පුළුවන් කී දෙනා. අත්ත වශයෙන්ම මතකලා කතා කරනකොට ලෝකයේක දානත් සම්මිතියක්. මේ ගැඹුරු කියලා නොකීතු කතා කියලා ඒකලියල අර විදිහට උකරාණි අතාදී අතා සාදු නොවන්නා වූ ඒ වගේම අත්මෝ අරිසාන තමයි කායික පිට වෙන ලේසි පහසු දේවල් කරන සමාජයේ වබයිනකොට මේ ආගම් ඔක්කොම එක. ධර්මයේ විතරයි අපිට ගන්න. ඒක නිසා අත්කුසල ගැන කල්පනා කරනකොට තව කෙනෙකුගේ ගාමකට දෙන්න ඕන තමයි. අද කියනවා මානව අයිතිවාසිකම අපේ ජීවිතයත් එක්ක උදෝනේ ආනිබලිය වෙනස් කරනවා. ක්‍රියාවේ පරිසම්දී අසහාගේ අධික කියන දෙකට වැටුණා අපි කියනවා. සාධිකන්නක නැති අහිත කිනු කියන දේවල් අපි කියන අපිට. තමයි තමයි. මොකරනේ දැනට මත්තට හානි නොකරන කිසි දෙයක් අපි කියන්නේ ඒක තීන්දුව කරන්නේ නැහැ. අනන්තකල් ජීවන පොළේ විඥාන ස්ථාන පිටක් හදුවක් පනා කළා ඒ භාවයේ විඥානින් කල්පනා කරන්නේ මම කරන දේ මට අනුන්ට අනිත් සුඛී දැනට මාත්‍ර අහන්නේ සුඛී ඉතිනවා නම් තමයි මුන් තුනේ වැටෙනවා තමයි තේරෙනවා එහෙමනම් මේක ආනිය නෑ ආනියට අපි තේරුම් අරගෙන ඉන්නේ ධ්‍යානයේ අත්කුසලයේදී කරණියන් අත්කුසලයේදී ඒ අත්කුසලයේ කරන්න උදේ යන්තම් සංස්තම් පදං අභිසමු. මේ සාන්තෝ පදය අපේක්ෂා කරමු. කෙනෙකු අත්දකින්න. මේ ජීවිතයන විද්‍යානාගේ සිටින හෝ මේ අපේ ජීවාත්ම පරමාර්ථයක් සිටින හෝ ඒ මොනක්වත් වෙනවා. පරිවර්තනාගේ සාන්තපද. මේකත් අලුත් දෙයක්. අලුත් වචනයක් මේ සත්‍යකෝදේ. මොකද අනිත් හැම තැනදීම සාන්තිකදී කියන්නේ කාගාරි පොලොක් කොටපත් වෙන කාගාරි අනුකම්පාවක් ලක්ෂණ. කුසලී භගවතන්සේ දෙනවා කිසිම දෙයක් නෙවෙයි. කියන්නේ මොකද කියන්නේ. කියන්නේ මොකක්ද? අන්න එවැනි දෙයක් නිවීම පිණිස නැත්නම් අත්ත කුසලයේ පිණිස කටයුතු කරන්න ඕ විසි. අක්කෝ ගන්නවා. මේකේ පදාර්ථගත කඩගත අර්ථ ගන්න ඇත්තෝ අර ඒකත් අපි කතා කරපු විදිහට අර්ථ කුසලේ සාක්ෂාත් කරගන්න ලද්දෙහි සිලක්ෂණයක් වෙනවා අර්ථ කුසලේ පිළිම සඳහා ප්‍රතිපත්ති පුරන්නා වූ අපේක්ෂා බලාපොරොත්තු අත්තා වූ කුසලයේ ආශි නමත ඒකෙන් වඩා දිවිගන්නන සුළුක තමයි අර්ථ කුසලේ අපේක්ෂාවෙන් ප්‍රතිපත්ති පුරන්නා විදිහෙන් රැස්ති යෙදෙයි පරිත්‍යාගයෙන් ධනාවෙන් පරිත්‍යාගයෙන් අරසා කළ යුතුයි ගුණ ධර්ම 14ක් මේ කන්නිත රූපේ ආරම්භය වෙන්නේ. ඒක තමයි සත්‍ය. සත්‍යයි. නැත්නම් ආස්තික කල්පනා. මේ සාදේ දෙකම කිසිම වචනයක් වාදපත් කරන බොහෝ හිමින් අරගෙන වචනයක් වාදපත් කරලා තියෙනවා. නමුත් මේ අත්ත අත්ත කුසලිය සඳහාදෝය අතිසංඥාවක් කරන් පාවිච්චි කරන්නේ කියන හදන්නේ එහෙම නැත්නම් මේ සාමාන්‍ය ලෞකික සත්‍ය සඳහා කියනක සංකල්පය කල්පනා. සාමාන්‍ය ලෞකික කතා අත්දා යන්නේදී කතාත් කියලා ගන්න මේ පදේ අපි විවිධාකාර දේවල අර්ථකථන දෙකම අපි අවශ්‍ය ආයතයක් අනිත් වැඩ කරන්න කියලා තමන් වල බාධා කරන රටෝනිජිකේ. ඒක නිසා අපි සමිතී දර්ශනා භාවනා කරන්න වශයෙන් මේ සත්‍යෝ මේ සංඥා විවිධාකාරයෙන් අපිට ලං කරගන්න පුළුවන් ඒක තමයි දෙකක් විපස්සනාට ඉදිරිපත් කරලා තියෙනවා කියලා මම හිතනවා. මේ හැකි සංඥාවක් වර්තමාන මොහොතේ මට මෙතනදී අත් කරගන්නේට ක්‍රම දෙකක්. ඒක විදිහට කරලා තමයි තමයි සමන ක්‍රමයේදී අපි මෛත්‍රී භාවනා කියන්නේ නෝ. මේ මෛත්‍රී භාවනා පිළිබඳව මෛත්‍රී භාවනාවේ ක්‍රියාපත්පත් භාවනා කර්ම ගැන කතා කරනකොට අතුවාචාරින් වහන්සේ පවා පිළිගන්න ගන්නවා මෛත්‍රී ඉස්ලාම සම්බන්ධ කරගන්න. අපි මෛත්‍රී කරන්නේ කියලා සම්බන්ධ කරන මෛත්‍රී කරගත්ත කෙනාට බඳනයි. අනිත් මෛත්‍රී කරන සුචිසු කන්ති. ඒක ඉස්ලාම තමන් තමන් මෛත්‍රී කරගන්න. මෙන්න මේ දෙකේ සෝම සාහිත්‍යයක්. මේ දෙකෙන් අභිමු කරන්නේ කියන මතක ගන්න ඉන්නවා. අනන්ත තමයි මෛත්‍රී කරගන්න බැරි නිසා තමයි අල්ලන්නේ කියන එක. නැත්නම් ක්‍රියාවක පුරුෂයමයි කියලා. ක්‍රියාවක් ක්‍රියාවකමයි කියවනමයි කියන්නේ නරකයි නේද කියන්නේ. ලෝභ කම ලාභ කම නැත්නම් කාමාකා. මේ කාමාකා සියයේ මාති. දිනවන්නේ දිනවන්නේ දිනවන්නේ දිනවන්නේ දිනවන්නේ විතර වල්බුරු අදහස් තාලම් නමස්කාර කරවන්නේ තමයි තමයි කරන මනස. මේක මිනිස් වර්ග පුරාම පැතිච්ච ආකාරයෙන් වෙන රෝගයක්. එතකොට අපි දැක්කේ ලේසියි. තමයි තමයි මයිකල් කරනවා කියන්නේ ලේසියි. නමුත් අනන්ත තමයි මයිකල් කරගන්නතුව මොනම තාලෙකින්ම කවදාවත් මයිකල් කරන්න බෑ. ඒක රාගයක් නෙමෙයි. රාගය කියන්නේ නිසා වංශේ. එතකොට තේන ලකුණ තමයි Taman හැංගිලා අල්ලපු දෙන මිනිස්සේ හෝ වෙන විශේෂ කියාවෝ විශ්වාස කුලයේ තේ බාහිර වස්තුවක් අපි අල්ලගන්න අල්ලබගන්න. ඊට පස්සේ මන්තම් මැරෙන්න පුළුවන් මෙන්න මේක මෙහෙම කරනවා නේ කියලා අන්න අල්ලා බදාගත්ත වස්තුවේ කවුද අපි ඒකේවා රෝයවා උඩහුවා මරාන අනුදාන මෛත්‍රියෙන් තමයි පටන් අරගන්නේ කපුපත් කියලා. කිසි ලෝකෙක රාගයක් නෑ. මේක සංසිඳවන්න පුළුවන් සමත වාසයේ පළවෙනිම දේ තමයි තමයි තමයි මෛත්‍රිය. මෛත්‍රිය කියලා කියන්නේ අත්තරෙන් මේ භාවනේ උගන්වන්නේ. උගන්නන්න හොඳයි ද්වේෂයේ නැත්නම් ඉතින් අපි අදහස් කරගන්න පුළුවන් අපි පුදුමාකාර ද්වේෂයක් අපතේ සවිතිනවා මෙන්න මේ ද්වේෂය තමයි තේම ආදමක්ම දඩමීම කරගත්තේ දෝෂී පාපද උදයන්ාස්ගේ මතයේ විරුද්ධව ගිය සියලු දෙනා කාමාවව වෙන සියලු දෙනා පාපතරේ ඕලන්න බල බලක් කියලා කල්තාවක් පොදුයි මේක ආගමක් වාදපත් කරගත්තා මේක දෘෂ්ටියක් වාදපත් කරගත්තා දේවධර්මයක් වාදපත් කරගත්තා සාධිබල ධාරි විදිහට තමයි මේ නදී ප්‍රියම් මේ මා ජීවන දැන් ලෝක දක්වා කියන්නේ ලොකු වෙලා නමුත් මිනිස්සයා ගන්නෝනේ කට ප්‍රඥාවෙන් නවාගත්ත දේ මේක හේතුව තමයි වගේ පරිත්‍යාගම තමයි ලබන්නේ විද්‍යෝත්පාද කාලෙට කිව්වා තමන්න ලැබෙන මේ මනසා ස්වභාවය. තමන්න මේ යහකන කියන ආදී බණින්ගේ හදිර පිළිතුරු බව. මේ කල්යාණ මිත්‍රත්වය ලැබී මේ ශරීරය තමයි මේ සිදුවේ. මේ ධර්මයේ. මේ එකක්වත් අපිට බොහෝම ඉක්මනට එකක්වත් අපිට කතා කරන්න තියෙන්නේ තේරෙන දවසේ තමයි තේරෙන බලන්න ගන්න. මොන තරම් දිනක් කරලා ගන්නේ බුද්ධෝත්පාද කාලෙක ඉපදෙන්නේ. මොන තරම් දිනක් කරලා මේ මනස ආත්ම භාවයක් ලැබුවේ. ඒකක් කර වෙන්නේ නැතුව කබල හදින්න නැතුව අංශ භාග හදින්න නැතුව එහෙනම් ජීවනාදී අපිට කුසල තියෙනවා. සාසන ජීවනාවක් තියෙනවා. පරිවිදක් තියෙනවා. කල්යන්තු තියෙනවා. මේ හේනම කීකින් ගන්න ආදතු දෙනවා කියලා කියනවා. ඒ නැත්නම් අපිට මේ හැට රූප දෙන්නන්න තියෙන කල්යන් අල්ලපු විශේෂ දෙක මේ වෙස්සෙන්නම්. ඒ ඇයිටි අහන්නේ ඒක රස බලන්න ඕනේ ආදි වශයෙන් අපි තියෙන මේ ලැබිතා වූ ගත සම්පත් විශේෂයි මුක්තාව. පරිස්සමී පිළිබඳව දන්න ඒ කියන ලක්ෂණින් සත්‍ය තියෙනවා නම් ඒක තමයි තමයි කියලා කිසි බලමක් තාන්නේ මේ මුක්තා හේතුව. ජීවිතේ ඉවා කල්පයක් තියෙනමයි මයිස්ති. සත්තාන මනස භාව දක්ෂණ මුක්තා. තමයි ජීවිතන සත්‍යයේ පිළිබඳව මනාපකම්. ඒකද තමයි සතේ ඒ සියලුත් මනාලේ තමයි යාදී වෙනකොට උතුමාකාර පිළිගත්තා. උතුමාකාර සම්පත්‍ති කරගත්තා. උතුමාකාර මෙලෙස් කරගත්තා. මිත්‍ර ගත්තා. මුල්දි ගත්තා. මෙන්න මේ මයිකේ මේ කෙනෙක් මේ මෙලෙස් ගත්තා මේ මෙලෙස් ගත්තා නැති තන අපාය. ඊගාර සම්පත්‍ති සේරම උපාදකාරී මනස භාවයේ සම්පත්‍තිය කල්‍යාණ මිත්‍යාසේ ධර්මස්තරණේ පැවිද්ද මේ සියලුම හඳුන්වලා. හඳුන්වන්නේ හිඳි බඩපත් සිතිවිලි අඳුරේ නිමිති ලඟුරක් කියලා හඳුන් අඳුරක් කියලා ගන්න කියන්නේ. අන්න ඒ තමයි මේ වස්තු අන්තකි හේරම එක වෛද්‍ය චේතනාවකින් යන්න අඳුර බාස්පත්. ඒක කප්පේ ඒක කියන්නේ වදිනාදම බින්දුවකට බලන්න. මේක ගායිකයි නෑ අල්පාට කරන සත්‍යයක්. නමුත් මේ දේවල් ඇති සංඥාවකත්වයි මෛත්‍රීකත්වයෙන් බලන්න වැඩි වේලාවක් යන්නේ නැහැ. ඒ පුද්ගලයාට අනිවාර්යයෙන්ම අත්පු පුදුලේ දෙයක්. අනිත් අපි ඉස්සර කරන තමයි යෝගුණ සර්කම් බංග උත්තම ක්‍රමයේ ඉන්නකට බං ආය ඒකේ සත්‍යක කියලා. මේ අනිත්මයි කියලා හදන්නත්. නැත්නම් රාගයෙන් මේ තමන්ගේ අත්පුදුලේ සත්‍යක කියලා රාගයෙන් සංකල්පන කරන්න. නිරාමිෂක අවේදිත සුචේ සත්‍යක කියලා ආයෙදී මේ අපගම්පත් කරන්න හදන ගැතිය අන්තිම කුත්ත. නැති දර්ශයක් වල හදායි. නමුත් ඒකටම මේ සුදුසු මුළු ජීවිතේ ගත කරන මම කරන් කිව්වේ. විමර්ශන උත්සාහන කරගන්න බැහැ. ඊළඟ කරගන්න බැහැ යනවා. සමාජයක් කරගන්න බැහැ යනවා. මොකද පංචමී වර්ණයෙන් ගහනවානේ. ඒ වෙනුවට කාටද කියනවා. සමාන තමයි මෛත්‍රී කරගන්න නම් මගේ රෝගෝ. ඕනම කෙනෙක් තරකම් ත්‍යාගයේදී බහුතන මතේ තේින්න පුළුවන් මේ කාන්තේම ආත්මාර්ථකම් නිත්‍ය දෝෂ අධීකරණ දෙක පැතිරලා ගියේදී එක පුද්ගලයෙක් විතර තමන්ගේ අර්ථයෙන් කල්පනා කරමින් තමන් තමයි විතර ගන්නවා කිව්වහම ඒක තේින්නේ මහාන් මහාන් ආත්මාර්ථකම් ඉතින් අත්කම් ස්වාමීන් වහන්සේ ඉන්නේ අනිකුත් අත්‍යකෝ උපසන වහන්සේ රූපඥාන්තු කියන කාර්යයෙන් ලාවෙත් වෙනම ගණන්. රූපඥාන්තු කියන කමාවක් තියෙනවා. තමන්ව තමන්ට මෛත්‍රී කරගන්න නැතුව අනුන්ට මෛත්‍රී කරන්න හදන කප්ප අදින මදේ ඉල්ලගෙන දෙන්නේ එකායිසි එක්ක කරන්න කොට ගන්න. අයතන නෙමෙයි කියන්නේ නං උළුවන් කෙනා ඉතලා ඉන්නේ යන්නේ. ඒක උපක්‍රමයෙන් ඉගෙන ගන්න. ඒක මදේ ඉන්නකොට මදේ ඉතින් කවුරුත් කොහොමද මේ ඉස්සල්ලාම තම තමයි කීකර ගන්න බැරුව තවම කවදාකවත් ඒ විදිහට තමයි කරන්න පුදුසුකමක් ඒ දෙවි තමයි අති කර ගන්න පුළුවන් මම කරනවා මේක ධර්මශනා කර අපිට අන්වාසනා කරලා කියනවා කියන්නේ චිතන්‍ය අපි මේ විපාක විදිහට කරගන්නවා කියන්නේ අපි ඉස්සල්ලාම දුහන් ගන්න අරහන් ගුණය කියලා අරහන් සංකල්ප සුදුසුකම් අයසනන්නේ වේදිස්ත මොකද උනාදී කළා බුද්ධෝ හම්බෝ ස්ථානි මුත්තෝ හම්බෝ දේපදේ විලයි පන්තිස්තක මේක ගැන උන්වහන්සේ බණ ගන්න පටන් ගත්ත කොහොමද සංතෝෂෝ භගවාගමතාය දන්තෝෂෝ භගවාගමතාය ධම්මං දේසේති කින්නෝෂෝ භගවාතරණාය ධම්මං දේසේති පරිණිතෝෂෝ භගවාපඤ්ඤාණාය ගුවන් අවසන් කළාම කාන්ත කුලා සංකේතික බව අනුකූලයි. අනුවන් කළාම ඉදලා ධර්මයේ කළා ධර්මයේ දේශනා කළා. සර්වඥාණන් ඉස්ලාම තරණය කළා තරණයේ දේශනා දේශනා කරා. උන්වහන්සේ පරිණිවාණය පත් වෙලා අනිස්කාරය සම්පූර්ණ කරනවා. එනතම මහා කර්මාවේ මහා ප්‍රඥාවේ අනිත් සියලුම යන ලක්ෂණ තෝරන්නේ කියලා නතර වෙනවා කියලා කියන බෝසත්ත්ව සංකල්පේ අචින්තේ වූ බුද්ධ විෂය කාර්යයක ලක්ෂණයක් තියෙනවා. ඒක මම හිතන්නේ. ඒක නිවැරදි කතා කරන්නේ සමන්දේ තමන් අත්කුසලේ. තමන් ලබන ආවුනේ මනසාත් භාවය. ඒකත් තමයි මෛත්‍රියට වඩලා ඒක පුරවාගෙන අපිට පුළුවන් දාර්ශනික ඉතරත්ම ධර්මභාවීය උපුරට මෛත්‍රිය දෙන්න. ඒකත් නම් මේක ආශ්‍රයක් කරෝඥයක් තියෙනවා කල්පනා සංකේතය. මේක දිනක් පස්සේ. ප්‍රතිපදා තේනාගේ හිල්වත් හේවත් උස්තාර හේවත් හේවත් උස්තාර කිව්වට තමන්ගේ හිත ඉස්සෙලා නැත්තම් ඒකෙන් ආනාව කරකදා හිත වෙන බව නැහැ. මොකක්වත් කියනවා. ඒකවත් කියනවා. වැඩිය හේවත් හේවත් උස්තාර කියන බහඳ. ඒක මේ කවදාක අර්ථයක්. පැතිරීමක් කියන්නේ පැතිරීමක් කියන්නේ ඉස්ලාම් අහං අයරෝ මන වෛරණ චිතුමා නගාගත. ඒකත් අනිවාර්යයෙන්ම පිළිච්ච බව දැන. සංසප්ති කර බව දැන. සංසිප්ති කර බව දැන අසුලක ඉඳලායි අපි දවසින් මේක මේක කරන්න බෑ කියන හැඟීම තමයි ලෝකේ නන්දිකෙන් තිබුණා. මේ රෝගකින් වස්තුති කිඳුලන්න තෝරන්න කියන්නේ. අනේ සර්වඥාගේ සාලොත්. නැත්නම් සර්වඥාගේ කර්මජය ස්ථාන ගන්න ඕනේ. ඒ කියන්නේ අත්ත තමන්ට ඉන්නේ සුදු ජය වෙනවා. නමුත් හැකි සංඥාවක් තමයි. මොකද මට පුළුවන් මට නයි. ඒකට කියනවා සමත වශයෙන් අත්පොතලිය. අත්දක්. නැත්නම් හදක්. අන්නේ හදක් ගන්න නැතුව තවස්මයි. මේ තමයි කරන්නේ ගන්න ලොකු කඩු දැක්වීමක් අත්පකාල් කරනවා. ඇයි ඉස්සෙල්ලම Taman තමයි මයිති කරගත්තේ යුත්තේ. මොකද මේ සත්තාන මනාව භාව දක්ෂනා දක්ෂන පච්චලක් භානාදී විදිහට සිය සත්‍යයන් විකේ මනාප බව දක්වන වැටහෙන කාරණා තමන් සතෙක් නිසා ඉස්සල්ලාම තමන් තමන් මනාප බව අතිමිතින් සාක්ෂාත් ඉක්කට මොනමයි මෙලොවදී මිත්‍රවතිය කර්මණීය වතිය තමයි ඊට පස්සේ තමයි මේ චිත්තක්ෂණයේ ද්වේෂය නැති වෙන්නේ තනි දෙරේ නිසා තමන් තමන් කොච්චර විශ්ව ස්වරූප තමන් තමන් කොච්චර පිළිච්ච ස්වරූප තමන් තමන් කොච්චර සංකල්ප ස්වරූප ප්‍රීති විනායන පින් ස්වරූප අපේනවල අනේ මෙනිගේ මත උගන්න ගුරුවරයෙක් දැක්කා අනේ මාවද ස්වාමීන් වහන්සේ අනේ මාතංග අත්තකින් දැක්කා අර තමන් තුළින් ඇති වෙන මේ පිළිච්ච ගතිය රසන කවුලක් අන්තෝතික සුහදයන් කවුරුන් සමග බෙදා හදාගන්නේ වීමක් ඉබේම පහළ වෙනවා වගේ එතකොට නම් මයිකේ තව කෙනෙකුට දෙන්න දෙන්න පහන පත් කරනවා වගේ මිනිසුන් මිනිස්සු වෙනවා වගේ ඉන්දියෙන් ඉන්දියෙන් ඒක කියනකොට මම ඔච්චරම මේ කරන් බණ කියන අවස්ථාවක් නෑ අපේ ජීවිතේ මොකද සාදම් කියන්නේ මොකද්ද නමුත් මේ දේශ ලෝකේ අනාත්මයි කියන අත්කුසලයේ තියෙන තේරුම් ගන්න මේ බණක්මයි ඒකත් තේරුම් ගන්න නමුත් ඒ තේරුම් අරගෙන හෝ තේරුම් යක්ති මාර්ගයෙන් හෝ ඉඳ කරන්න පුළුවන් කියන මේ ඇති සංඥා අත්‍යෝ කියන ගතිය නම් මනසෙන්ද හදිය. නයිසාරිස්ක ගතිය. මේ මේ දේවවාදී ජීවිතනාත් මනාප ජාත කරා. යම් කිසි කෙනෙක් තමන් ගැන වගවල් කල්පනා කරගෙන තමන් ගැන දෘෂ්ටි ගන්න ගැතියෙන්නේ. తాවකාලික යට වුණා මේ මිනිස්සු අත්පොතේ හොඳ මිනිස්සු බව සම්මතන කරනවා. මොකද අනුශාසන ධර්ම දුරුම. ඒක ලබලා තියෙන ප්‍රපස්තාවක්. ලද්දා ගන්න කතා කරන දෙවියන් එක්ක දවස් කරන. පරිදි හම්බෙච්ච දවස් කරන. සම්පූර්ණ ආධුදාන්න. මේ බය කරන ආනේ විදිහට කර්ත කරගත්තා. අපි එදි සංඥාව ඇති කරගන්න පුළුවන් සමත ක්‍රමයක් අපි කියනවා. ඉතින් ඉතාකාර පවත්ති ලක්ෂණ මේක. දස්කෝස්ලේ පිටපත් අනිත් භාවයෝ සත්‍යස්ත භාවයේ තමයි මෙච්චරයි සිටීක සංහාර ලක්ෂණ ඒ පුළුවන් කන ඒ අත්‍යන්තයෙන් ඉස්තාකාර පවත්වන ලක්ෂණය සිට දින වෙනවා පුළුවන් කරකට ගන්නට නෙවෙයි ඒක සාක්ෂාත් කර ගැනීම තමයි ඒක සත්‍යය ඒ සඳහා මේ ගත වෙන ක්‍රමය තමයි වස්තාන මනාප භාව දක්වන පස්ස ඒ නිසා මේ බව හිතට ඇති කරගත්ත වෙලාවෙ මේකේ පුදුමාකාර ලක්ෂණක් වෙනවා. මේ ලෝකයේ සෑම කටකටම සෑම හතුරකටම සෑම ඉස්සරකටම ඒ ආයත ඒ දිනකරන්න හේතුවක් තියෙන ඒවත් නැතුව මේ ලෝකේ පවතින. අපි වෙන කරන්නත් වෙනස් කරන්නත් හදනවා කියන්නේ අපි මේ සම්පූර්ණ මේ විසාකාර බවක් ගන්න වෙනස් කරනවා. ඒ ලෝකේ වෙනස් කරන්න හදනවා. ලෝක වෙනස් කරන්න ඕන මේ ලෝකේ ගන්න තියෙන පාඩම මේකයි නිසා මේක සතුට වෙනකොට ඕනේ අවලක්ෂණ කියන જાතියක් ඕනේ ලෝක ඒක ලෝක වැඩි අපිට තියෙන ඒ කියන්නේ සත්‍යනකමයි ඉන්න බලන්න සුබහෙන දක්මකට ආව පුදුමාකාර දෙයක් තියෙනවා මේ මනසාරින් කොහොමද ආවා කවදාවත් ස්මරණයක් අන්‍යත්වා කරන්නේ නැහැ අනුකෝලාර උත්සාහන. මොකද තමන් තමන්මයි කියලා පටන් ගන්නවා. මේකයි මනසයන් අහින වචනයක් කරන ක්‍රියාව ඇති සංඥා. කවදාකත් කියන කතාව නෙවෙයි. කොහොම හරි තමන්ටේ මෛත්‍රිය කියනම සංකෝපෝදී නඩනවා. විපස්සනාවේ සතිය පිළිසරන කොට ඔන්න ඒ සමතීගේ මෛත්‍රිය වගේම වර්තමාන මොහොතේ ලොකු සෑම දෙයක් ඒ ආකාරයෙන්ම පිළි අරගන්න පුළුවන් ඒ ආකාරයෙන්ම දැකගෙන ගැනීම ශක්තිය වෙනකොට නයිස්ති වගේම පිළිසිලක් ඒක පස්සේ සංගම විපස්සනා කවම කවදාකවත් නැති විදිහට ඒ පිළිසිලක් සංඥාවක් වෙන පටන් අරගන්නවා හැබැයි මට පුළුවන් කියලා එන්න බලන්න රාගය ආවත් රාගයෙන් ගන්න පුළුවන් ඒක සංඥාවක් වයි ද්වේෂය ආවත් මට ද්වේෂය ආව බව දැනගන්න පුළුවන් මේ යන්න මන්ද කම. කලකල බව ආවට පස්සේ මට කලකල බව දැනගන්න පුළුවන් ගැටයක්. මේ කලකින් කියපු වෙලාවේ හඳුනාගන්නේ විශේෂයෙන්ම ප්‍රශ්නේ සමතුලා කරන දේවල් තමයි උත්තර හිත දැකගැනීමේ ශක්තිය කියන්නේ. ප්‍රශ්නකට බටහිර මේ සාත් පෙරදිගාදගෙන සංවාදයේ ප්‍රධානම දේ වෙලාදී. නමුත් ඒකට අපි කොයි හරි නෑ හරි විතරක් නෙවෙයි අපිට පුළුවන් සත්‍ය කියන চৈতසිකයක වර්තමාන හිතේ හරස්තම ගැටගැනීමේ ශක්තිය තියෙනවා කියන එක නම් උදාහරණයක් අනිවාර්යයි. සත්‍ය දිලින් කරනකොට මෛත්‍රියෙන් නැතිකෙන්නේ තියෙන්නේ. ද්වේෂය නම් ද්වේෂය බව දාන්න. තරහින් නම් තරහින් බව දාන්න. මෙන්න මේ තරහ තරහ බව දැනගෙන ද්වේෂයේ ද්වේෂය බව දැනගෙන අලේසේ අලේසේ බව දැනගැනීම, අද්වේෂයේ අද්වේෂයේ බව දැනගැනීම, අමෝය අමෝය බව දැනගැනීම සම්පූර්ණ සංකප්පය. ඕනේ සංකාර කොච්චර දෝ කාලයක් පවත්වාගෙන ආවේ මොහ පටල එක කඩු බාරෙන් කපන්න පුළුවන් නම් ඉතින් මේ අවස්ථේ පටන් අරගන්නවා සම්පූර්ණ කෙලෙස් නැතිවම ගමන තමයි නොතරම් වූ දීපිතිය තමන් නොතරන් වූ ආසාවකින් වෙනවා. තමන් නොතරන් වූ අන්තබන්ධ භාවකින්කොට සතිය පිහියන යම් තරම් කෙලෙසයක් නම් සතිය යටපත් වෙන ඒ තරම් සත්‍යක්. මේ මේ සතිය කිසිසු කරගෙන සුළු වර්තමානයේ ගෙනෙන සුළු ඇති සංඥාවක් ඇති කරගන්න. ආන්නේ ඇති සංඥාව සමතේ නැති කරන මෛත්‍රිය ඇති සංඥාව වගේම කිසිසු කරගන්න. ඉදිරිගාමී සත්‍ය කියන පදය අමත ක්‍රමයෙන් ආස්වාද කරන්න පුළුවන් මෛත්‍රිය විශේෂයෙන් විපස්සනා වශයෙන් සතිය මේ ක්‍රම දෙකෙන් එකක් එක්කෙනෙකුට රසවත් වෙනවා නමුත් මගේ කාරුණික නැත්නම් බලාපොරොත්තු නම් මේ දෙකම මොකද අපි කියන පිච්චිය වල හැටියට මේ දෙකෙන් කොයි එක පාවිච්චි කරන්න වෙයි දන්නේ නැහැ ප්‍රතිපදා පුරුණ කාර්ය යම් දර්ශක අපි ප්‍රථම මාර්ග ඥානය, ද්විතීය මාර්ග ඥානය, තෘතීය මාර්ග ඥානය ලැබුවට පස්සම ඒව අත්‍යවශ්‍යයි. ඒකට කාණ්ඩායි ආදායක දෙකට ගාස්තුදී වෙනවා. ඒකට විදේශී ඥායමයි කරන්න දෙයක් නැත්නම් කොහොමද සමජී සමාජයේ ඉන්නේ. පස්සේ ඒගොල්ල භාවය මේම පිළිගන්න. ඊට අදවත් මාර්ග දක්වා වැඩ කරනකොට මේක මේ කියන තරම් ඉක්මනට වෙන්නේ. නමුත් කුසන අවස්ථාවේදී හෝ පළවෙනි මාර්ග අවස්ථාවවලදී මේ බොහොම වැදගත්. මේ වැඩ ගන්නකොට මේ තම මයිස්පීසියේන ඒ පුරවාලම කිසිත් ලකුණක්. තමයි කප්පියේ පවතින මේ ලක්ෂණ දෙකටම පොඩි කියන්න පුළුවන් නම් තමයි සත්‍ය. ඒක නිස්සාරණිය අපි භාවිතන වෙලකල් වශයෙන් තමයි අපි සයි. පුළුවන් කරනවා. අපි අවසන් පහළ ඉතල ගුණ විකෘති ඕන තත්ත්වේ මනුෂ්‍යයන් කෘපාවතල මනුෂ්‍යයන් මොන යාගයක් කොහොමද කරන්න ඉස්සන අර පණ තියෙන හස්තු ඉන්නේ කපල යාග පවත්වන එක තමයි අදෝසනන්දේ තෝන කුරු පතකින් ඉස්සත් ස්වාමී කවදාකවත් මේ සම්මිලේ කරා ඒක කාමී කායික ලක්ෂණ සෞන්දර්ය ලක්ෂණ ජීවත් කරන්නේමයි බැලුම්පසේ කපන්න පරිසරයේ ප්‍රාණ කරන් හදනකොට පරිවර්තනයේ බක්තක වඩාගෙන මතක් කරාලු මහණගේ ඉබ්බන්ගේ කටවොත් වැඩි අපේ ආර්ථික ආර්ථිකයේ ඉතිරි මම කියනවා. ඒක මිනිස්සු පිළිගන්නේ. ඉතින් මිනිස්සු අරගෙන ඉන්න තියෙනවා. කොළඹ ඉන්නදී මිනිස්සු පිළිගන්නේ අනිත් කර්මකල මාදින්නේ. මේ කොයි කත්තු සුන්දර කත්තු වගේ නැහැ. මේ ආනම කලහතු සංඥාව ලබනවා. මේ මුළු සත්ත්ව ප්‍රජාම වෙනින් මම කතා කරන්නේ. විස්තර බලන්නේ කිව්වේ. සත්‍යදාර කිව්වේ අවසන්යේ ඌර පිළිම මැදින් කිව්වේ අදින් භය ආකර්ෂා කරනකොට අරිස්න සුද්ධිය අනාගතෝ භගවතුන් වහන්සේ ගුණයක් විදිහට තමයි භගවතුන් කියන්නේ. අවශ්‍ය දුරුදාන මොනික් තරම් විදියට මේ සත්‍ය ප්‍රජාව වෙනුවෙන් කතා කරන දරුවත් සම්මානයේ හතුන් මරන්නා කියනක දරුවත් ගුණයක් නෙමෙයි වයසන හතුන් මරන්න බෑ ඒක ඉතින් පිළිවෙලට ඒක දරුවත් සම්මානයේ ගුණයක් නෙමෙයි හතුන් මරන්න හොරකම් කරන්නේ ඒක මේ සුත්තන පහස්න කරගන්න ගියක් බරි මිනිසා කරන බැරි කමක නැතිකමට තමයි දරුවත් සම්මානයේ ලෝක බාහිරයේ ප්‍රශ්න ගාලනේ නැත්නම් අනුස්වාසන ලැබුවේ භ්‍රමචාරිණී. ඒකේ සත්‍යම කියන්නේ අනුස්වාසනදී ගොළු සත්‍යම කියන්නේ තමයි අනිත්ක සත්‍යමක් නේවල ඉන්නේ. මේ තරම් දෙයක් තමයි මොකක්ද දාතු ගන්න දැනගන්න. ඒ වගේ අපිට අධ්‍යයනය කර තවත් යක්ෂයෙක් තියෙනවා. දේශිකාවෙන් වැඩ කරන කෙනෙක් තියෙනවා. ඒ වගේම අපි දැනගෙන හොරකම් කරනවනේ මොන තරම් තමයි තමන් කරන්න හදන්නේ. ඒ වගේම කාමයේ ආචාර කරනවනේ බුදු සීලන් විස්සකම් පරිශෝධන කරනවනේ ඒක අත්දැක කියන්නත් අදත් කියන්නත් අත්දැක කියන්න. අපි හසි සංඥාව කියනවනම් අර විශේෂපතර වගේ. මේ වාර්ණය හේතුවට මතක තියාගන්න ඕනේ. අපිට මේ බණහන්තා හෝ සයිදුනා හෝ ඉස්සත්නා හෝ මේ අරක්ලත් නිකන්. හසි සංඥාව මතුනනම් කවදාකවත් හසි සංඥාව නැතිවත් තමයි ඒ වගේම දෙවියන් පස්ස පස්තු කපල යාත්‍රා කරනවා. ඒකෙන් බන්කම දෙය කරන්නේ. පුදුමයක්තු බලියත් දෙවිලා. නේද? පුදුමයක්තු දෙවිලා නේද? ඒක දැනගන්න ඕනේ. උදාහරණ මනසකට කුලේ දෙවි ජීවස්තු මේ පව කරගන්න බැරි පස්ස පස්ස. අපිත් එහෙම අපිත් සංකාරයෙන් පව කුලේ මේ අත උදේ මතුවේ. අපි ගන්නවා මතුවේ. පස්සිනාට පස්සේ අපි පුළුවන් තරම් කරන්න තියෙන සමන්ත වගේ වගේ ගන්නවා කියලා සිහිපතට කියන්නේ. විද්‍යාවට යන්නේ එකක්. එකක තාපේ කුසලයෙන් කියන්නේ ලැබෙන්නේ ඔන්න ආත්මික කරුණා. ඔන්න ආත්මික කුසලයෙන්. ඔන්න ආත්මික ජීවිතේ කරන්නේ කුසලයෙන් කරගත්තා ආදී අත්‍යවශ්‍ය. ඒක වයසනගේ නිකන් නිකන් හිතපන් කියන්නේ හිතන්නේ. ඇතිවන්නේ අවශ්‍යම මෛත්‍රී කරන විපස්සනා කරපත් කෙනෙක් නැතුයි. බලන්න. ඒකේ කියන්නේ දෙපැත්තට හේතුන අද ලෝකේ සම්පූර්ණ ඊළඟ නම් ගමන නම් නම නම නම යන ලෝකේ තාමත් නැති සංඥාවේ මෛත්‍රී ගන්නට දෙයි. ඇති වන්නට අප්‍රමාදිත. ඊයත් දෙවි කවුරුම බාර ගන්න ඕනේ. ඒකත් වගේ තියෙන්නේ තමයි අපි අවදාපෝ සත්‍ය සංස්කෘතියෙන් ඉඳ කියලා. සංඥාවේ ඉස්සේ පරිවැඩි මෛත්‍රී කරන් යනවනම් අපි ඉන්නවනම් ඒ පිළිච්ච ගතිය ඒ සංකප්ප කරගතිය මේ අසංකාරී දුකට අමුතු බලන්න. ඒක වෙනම ලෞකික දෙයක් නෙවෙයි අන්තරමයි හන්දියේ බං කියන්න ඕන කමක් නැහැ. පිළිච්චකට වශයෙන් පිළිච්චකට ලක් කරනකොට ඉන්නේ කම් විසුව බහිතා ඒ සාධන සූත්‍රයේ කියන කාලෙට අපි කර්මන සූත්‍රයේ අහල ඉතින් ආරක්ෂාවක් අපිට ලබන්න පුළුවන් පරිස්සමක් වශයෙන් ඉතින් ඒ වගේ ආශ්‍රමගෙන තියෙනවා අනකට ඉස්සලා ගාතක් තියෙනවා ඒක වෙන වෙනස් තියෙනවා ඉතින් අපේ තවත් කරන්නේ මොකක්ද කරන්නේ? ඒක කරගන්න. අඥානය කියලා ගත්තාම තමන්ගේ විතරක් නෙවෙයි අනන්‍යගේ විතරක් නෙවෙයි යෝග ලක්ෂණ සිදුකියා කියන අපර්මාණ නිසා අපමණ්‍ය කියලා කියන සම්බත් කියලා කියන මේ භාවනාවේ විශේෂයක්. ආන්නේ කියන දවසේදී අපිට පිළිසි ආරස්ථා ආරස්ථ විචේ පරිචිනවද නදාන ආරස්ථාව කලසිනවා නම් අනිවාර්යයෙන් මේ ආරස්ථාවට ගතවරණ හිතාපතයි. ආරක්ෂිතමයි. ලක්ෂණ ලංකාවේ ඉඳලා මේ විශ්ව ලක්ෂණ ගැටලු නෙවෙයි. මේ රක්ෂණය තුළ මේ රසවර්ණය තුළ සාමාන්‍යයි අතිනන සංස්කෘතිය. ඔය කලින් කියන ආරක්ෂාවකින් තේ ලක්ෂණ කරව ආරක්ෂාන් දෙනවා. ඒක නිසා මයිකින් හදන කනනේ නැත්නම් පස්සේ හදන මේ සාමාන්‍ය කරගන්නේ තමතමන් තුළ හයි සංඥාව ඇති කර ගන්න මේ මෛත්‍රී භාවනාව කාව ආරම්භ. බලමු සම්බලාපෘත් වෙන බවතු මේ මෛත්‍රී භාවනාව කරන නඹුලා මෛත්‍රී භාවනාව කරන ඇති කොහොමද කියන කර්ම දෙකක් කරන්නේ අදේ අවශ්‍ය පදනමයි විමසක් කියන වැඩකලේ අපිට සාධක සමාප්ත වෙනවා. ඒක ඉස්සෙල්ලා මෛත්‍රී භාවනාවේ සමතේකත් මේ සංවාද කරගන්න. ඇති සාමන්තමත් කියලා කියන්නේ සතියේ සම්පජානී විපස්සනායෙන් සංඥාවක් කරන්නේ ගන්නකොට අනුතුවා කලහස් බනවලට තවත් මේක අත්‍යවශ්‍යවක් වෙයි තමයි කරන කමති විපස්සනා භාවනාවට බාහියතු එයන් සිවිගුණාතනේ සංඥා භාවය අත්පුරුෂයන් දේවා සුදුසු සාස්ත්‍ර කරගන්න ලැබීවා ලබා වත්තාරි සාස්ත්‍ර කරගන්න සාස්ත්‍ර පත්තලපත් වේවා එනයි සංඥායි ඒක අදහසෙන් සාස්ත්‍රයේ අද නිමිතවන්නේ සමාජය ධම්මජීව ස්වාමීන් වහන්සේ Thank you.